හදවතට විමස ගන්න. නමෝ නමෝ සංයමා මතකද ඔබේ වාස මතකෙ බහැරුණා සුන්දර ගීතවලිය තමයි සඳහන් වර්තමාන මේ සිත්‍රාගාරات කතා කරන්නේ. අපසේන අපගේ අවධානය යොමු වන මේ සෝනමනමනේ අපිටපත් මේ තමයි ගීතයේ කුසල බලවත් සෝනමනෝස්තාව. වයින්දිලි ගියේ ඒ රසබ්බ නිරායති දෙදෙනා මේ සිත්‍රාගාරات පවසන්නේ ගීතවල තියෙන අර්ථවත් බව සමහර වන්නා සාක්ෂණීය සංගීතය. මේ ගීත පෙති විනාශර ගියොත් අපේ රසතුන්ට ප්‍රශ්න අහන්න සජ්ජානක් ඉතුරු වෙනවත් නැහැ. මොකද මේ ගීත ප්‍රශ්නයක් ඇති දින සුදී ඉතාමත් ආශාකාරී ශාස්ත්‍රීය කරුවති. ඒ ශාස්ත්‍රීය ප්‍රමාණය නිසා තමයි මේ සංගීතයේ ගීත දෙකේ අපේ මතක සුන්දරස්ති මොනවා හඳ අපේ අසලෙන්ට අපිට ගෙවන්න ලැබුණා. ඒක එකට ගිය දෙතෙන් තවත් ගිය දෙතෙන් ඒ වගේම ලැබෙන ගීත පරිසරයවල සකස්වන ගීත සහ බෞද්ධ ගීත සාස්ත්‍ර ගීත පැතිවල සිටිතුනි. ඒ වගේම සිංහල චිත්‍රපට ගීතයක් වෙනත් නිසා ගොනේ ගීතකට ගොනේ ගීතකට අලුයයිසන්නේ එනක් අපේ පාන් කලාපෝන් ලේබල් වලින් මේක තුන මේ සංරක්ෂණ ගීත දෙකයි අපේ හිරුවසනාගෙන මහසාගී අපන්න අපිට දෙන්නට ඒකවත් ලැබෙන්නේ අපි දිනවනේ අංගාර බද්මන් තුවාදී නොතු වැඩසටහනේ අපේ පසුවත් කරන දෙකට සම්පූර්ණ කරන්නේ නැහැ ඉතින් මේ වැඩසටහන ආශාක අපි සම්මානයෙන් සම්මානයෙන් හොයන්නට සූදානම්. යමනම් මේ සමාජයේ ඔබට විශේෂ ඉස්හාලක ඉඳගෙන සම්පූර්ණ දීපවකටින් මේකට සිද්ධ සිත බෝධේ පරිසුක්ත ජලේ මෙලිය මෙසේ ගලමීම මෙසේ සිත ප්‍රබෝධේ මෙත් ප්‍රබෝධේ सरलता से हतमा वो कितनो मले वो कितनो मले रमो आनंद सुरंजन वो कितनो मले रमो आनंद सुरंजन अपराध सौंदर्य सुभा से मन हारा वो कितनो मले लिए तुमको मिलिए मलदसी बरसात बहेंगे तुमको मिलिए मलदसी बरसात बहेंगे आसाव मगे रमन सुरम प्रेम सियामा आसाव मगे रमन सुरम प्रेम सियामा ओ पिकुल मले ओ पिकुल मले रहूं ఆనంద సుగంధము గోపికులు మలేరు ఆనంద సుగంధము అదరాగని సౌందర్యపు భాషే మనమారా గోపికులు మలేరు ඒ විදිහට තමයි අද දවසේ අපේ වැඩසටහන ආරම්භ කළේ විනෝදනී සමගින් මොහිදින් බෙක් ගායනා කරපු ගීතයක් තමයි තිලක් මාත් ආරාධනා කළා වගේම මේ රසවත් ගීත රස විඳින්න අපි ඔබට බොහොම සතුටින් ආරාධනා කරන්න කැමතියි එනම් තිලක් මාත් ඒ කොලොම්බියා පැටියකින් අපි ආරම්භ කරපු රසබර ගීතයත් එක්ක යමු දෙවැනි ගීතයට එච්.එම්.බී ලේබලයට තියෙන කුසුම පැටියකින් තමයි මේ ගීතය අද අපි වැඩසටහන තෝරාගන්නේ 1972 මේ ගීතය නිකුත් වුණේ චිමිතේකට රචනා කළේ චිත්‍රන් ආදේශයකට සංගීතවත් කළේ ආර්ණ්‍යතුසන් මේ තරුණියකට කියන රසවත් වදන් දෙලා ඔබේ අඳුම නිසා රූප නිසා මගේ හිත බැඳුණා ඒක ගමන නිසා බැඳුණ නිසා තවත් ආදරේ වැඩි වෙන බව තමයි සටහන් වෙන්නේ චිත්‍රපටයක දර්ශනයක් නැවී තියෙන ඔබට සුහද දීගිදුම මේ ගායන ශිල්පී සිරි හිමන් සමඟ එන්ජලින් මුනි ඔබේ අඳුම නිසා රූපේ නිසා මගේ හිත ඇදුනා ගමන නිසා ගමන නිසා ගල්ම නිසා මගේ හිත බැඳුනා කර කරන නිසා අත කරන නිසා ඔබට හිතක් මම නැති හින්දා ඉන්නක ඔබේ ඉන්නක ඔබේ අදහස හරි ආවිද මන්නා ඔබේ අඳුම නිසා

යාවි යනවද මොක මාව සමදී යාවි ඔබ ඇඳුම නිසා ඔබ ඇඳුම නිසා රූපේ නිසා මගේ හිත ඇඳුනා අද ගමන නිසා අද ගමන නිසා බැල්ම නිසා මගේ හිත බැඳුනා කඩ කරන නිසා මේ ගීතය අහගෙන ඉන්නකොටත් අපිට මේ නැවිලා පේනවා ඒ වගේ ඉස්සරසල නේද? ඒ කොයි වගේ රූපයක් තියෙන්නේ නැද්ද? මේ බාහිර ස්වરૂපයන් මේ ගීතය අපිට පෙන්වලා දෙනවා. නමුත් මේ හදනකොට මේක වෙනස් වෙලා කෙටිපණියේ බවට පත් වෙලා ඒ දේවල් එක තමයි මේ සියලු ගණතුණන් සිදු වෙන්නේ. නිර්මාණත් ඒ ගණතුණන් සිදු වෙන්නේ නැහැ. නමුත් එදා සමාජයේ මේ සෙවුම් ආකාරයකින් සමාජයට යම් කිසි ආකාරයකින් මේ උපහාසයක් එකතු කරනවා වගේම කණිවැඩියකුත් ලබා දෙන ඒ රසවන්ත භාවයක අරගෙන ගියපු තැනක් විදිහට මේ ගීතය හඳුනා ගන්න පුළුවන්. මම හිතන්නේ එහි එක තැනක් නෙමෙයි. ඔව් ආදරේ සුන්දරත්වය එයාගේ ශෝකී ස්වභාව ගීත තියෙන මේ ගීතේ එක එක අයගෙන් තමයි නිර්මාණය වෙන්නේ. මෙතන තියෙනවා මේ පහන හැටි මී යන මැස්සෙකු වගේ ඔබ වෙනුවෙන් ජීවිතේ ගෙවි යාවි මාගේ. මේක එදෙනවා මේක ආදර ගල්මත් ඒ කොමතියට දක්වනවා මේ ගාන ශිල්පියා වගේම මේ රංගන ශිල්පියා. අනිත් අපේ මේ රාත්‍රියට වඩා උචිත ගීතයකට යමු. තම රසවත් ගීතයක් බාටපත් වෙවි. HMB ලේබල් එකේ හිතපු කැටයක ගීතය උපුටාගන්න. ඔය ශෝක සිතින් ඉන්නේ ඇයි මේ කුමුදු මල සඳේ ආලෝකය ලැබුණා. නිදිහනෙන් අවදි වුණා. <laughs> ඒ සඳේ ආලෝකය ලැබුණා. ඒ කුමුදිනියේ අවුජන බව විශ්වාසයි. මේ ධර්මදාස වල්පොල සමග විවිධ සිල්ලබ්බ ලෙස HMC ග්‍රාම පොතේදීට ඔන්නෑ දශකයේදී මුර්ණී අත්දැකීම් පදු සමගිය ගීතය. Thank you. को दिने पुरमात को दिने ഉപകന്തിൽ വയലിനി ഒതിൽ വയലിനി ിയ राज තත්ත්වය තමයි ආකල් සුබ විඳින්න ඉන්නේ අමරණීය මතක සුවඳ ගැමෝන් ගීතාවලිය හරහා සමහර වෙලාවට අපේ මිතුරන්ගේ ඉල්ලීම් තියෙන මේ ගුවන් විදුලිය දාපසාරණු කීත රස වෙන අවස්ථාවක් හදලා දෙන්න කියලා අපි හැම වැඩසටහනකදී මේ සඳහා උත්සාහයක් දරනවා. ඒ රසයතලද සමීප කරන්න. 0662 83600 0662 83600 ඔබ කොහේ හිටියත් අපිට මේ වෙලාවේ කතා කරන්න පුළුවන්. ඔබේ අදහස අපිට ගොඩක් වටිනවා. හරි. එහෙනම් අපි යමු ඊළඟ ගීතයට. අපි හැම වැඩසටහනකදී මේ ගීත පෙළගැස්මේදී මේ ගීතයේ තියෙන මේ අර්ථය වගේ මේ ගාන රිද්මයන් පිළිබඳව වෙනස් වෙනු ගීත රස විඳින්න ලබා දෙනවා. මම හිතන්නේ එයත් අපේ මිතුරන්ගේ රසයට හේතුවක් වෙලා තිබෙනවා කියලා අපිට පැහැදිලි ලබන ප්‍රතිචාරවල. ඒලක් මහත්තයා එහෙම තැනකට අද අපේ ගීත පෙළගැස්ම යන වෙලාව මේ. ඒ එම්.එස්. ප්‍රනාන්දුගේ ගීතයක් අහන නිසා. ඔව්. සමතුන් විවිධයි. මේ ගීත රස විඳින බාල මහල කුඩා මේ හැමෝම මේ අමරේ මතක සුන්දර සවන් දෙන විවිධ ශේෂ්ඨවල විවිධ වයස් සීමාවල මේ රසික පිරිස් මේ ඒලගේ සතුට වීමට අපේ වැඩසටහනේ විවිධත්වයක් තියෙන නිසා තමයි 180කට වැඩි ශ්‍රාවක පිරිසක් අප වැඩසටහන වටා ඒක රාශි විසිටින්නේ මේ ගායන ශිල්පය ගැන කතා කළොත් අනුරාධ මේ එක් යුගයක් රජ කළා. ඒ බයිලා චක්‍රවර්ති කියන විරුදාවලිය ලැබුණා. මේ ගීතේ එතුමාම රචනා කළ එතුමාම සංගීතවත් කරන ශිල්පියෙක්. ප්‍රේම ඉතිහාසයේ ප්‍රේම ඉතිහාසයට එන ගායනයක් මේ අශෝක මල් මාල නෙලාලා මේ අශෝක මාලා කියන මේ සැඩලිය ඒ සුන්දර කාන්තාවක් ඔහුට ආදරය කළේ නිසාලී කුමරු මේ සීපත් වෙන මේ බයිලා ගීතේ බයිලා වුණත් මේක ගීතයක් ආවා වගේ අපිට ඔහුගේ ගායනයේ නැගින් වැටෙන්නේ. අපි සමන්දෙමු එම්එස් පොනෙන්දු. අශෝකමල් මාල නෙලාලා අශෝකමල් උයනට වැදිලා ශෝක නිවන ගීත ගයාලා ඔබ කවුරුද කියන්න මාලා අශෝක මල් මාලනේ අශෝක මල් වියනට වැඩිලා ශෝක නිවන ගීත ගයාලා ඔබ කවුරුද කියන්නවා ගන්න ලක්ෂණයි වනයේ පිපුණු මලස දෙවෙනි නෑ වගේ සුරංගනා වියග්නේ කියන්න ආදරි කවුද මේ ඔබ තනිව වනයේ ගී ගයා ප්‍රීති වෙලා ප්‍රීති වෙලා අශෝක මල් මාලඟලා අශෝක මල් උයනක වැදිලා ශෝක නිවන ගීත ගයාලා ඔබ කවුරුද යන්න මාලා දුගී පැලේ කකුත සපත මිහි සුවය අපලඟ නැති මරාජ මන්දිරේ නොයන්න ආදරි ප්‍රේමණීය පෙම්වත දුකේ සියා එපා එපා රජසක අශෝකමල් මාලනලාලා අශෝකමල් උයනස වැදිලා ශෝක නිවන දීස ගයාලා ඔබ කවුරුද කියන්න මාලා යාගේ සිංහලේ ඉතිහාසයේ අපගේ පෙම් කතන්දරේ උනොත් මගේ ප්‍රියම්බරි අශෝක කමාලියේ සාලි කුමරු මම වෙමි සිංහලේ මනාලියේ මනාලියේ අශෝක මල් මාල නිරාලා අශෝක මල් උයනත වැඩිලා ශෝක නිවන ගීත ගයාලා ඔබ කවුරුද කියන්න මාලා දැන් මේ වෙනස් වූ රිද්මය ඔබට විඳින්න හැකියාව ලැබුණා මම හිතන්නේ අර ගීතයේ තිබුණු අන්තර්ගතය වගේම ඔහුගේ හඩේ තිබුණු අනන්‍යතාවයකට එකතුනහම මොන ලස්සන නිර්මාණයක් විදිහට තමයි අපිට ඒ රසව දෙන්න හම්බ වුනේ අපි යන්නේ ඊළඟට HMV ලේබල් එකට තියෙන පුතුන් පැඩියකින් තෝරාගත්තු ගීතයක් අහන්නේ. මේ ගායන ශිල්පිනිය ගායනා කරපු ගීත ඉතාම සීමිත සංඛ්‍යාවක් තියෙන හැබැයි ඒ ගීත ඉතාම රසවත් ගීත බවට පත් වෙනවා. නමුත් බවට මේ ගීතය ඇහෙන විට දැන් අපි කලින් කතා කරේ අශෝකමල් වනේ අශෝකමාලා ගැන තමයි නිසාලි ගුරු. එහෙමනම් මෙන්න අශෝකමාලා ආදරෙන් නැනම දැන් ඇයි කියන්නේ තෙන් දෙලෙහි පැටලිලා ඉක්ුණ මල්ලලා ගොතන ගෙලකමාලා මම වෙන්නේ අශෝකමාලා උත්තරේ උත්තරේ මේ සම්රාජ සිල්වා

තියෙනවා. ඒකෙන් කිසි ප්‍රශ්නයක් නැහැ. ගීතෙන් මේ සිරු දෙවිසඳලා තියෙන වෙලාවේ අපි යන්නේ ඊට වඩා වෙනස් වුණු ප්‍රශ්නයක් තුල ගැඹුරු ගීතයක් අසන මම හිතන්නේ මේ ගීතය අහන්න තිලක් මහත්තයා අපිට මේක පෙරත් හැමතුම් ලිපි තැපල්පත් වලින් ඉල්ලීම් කරලා තිබුණා මට මතකයි මේ ගීතාවේ මුල්ම වැඩසටහනදී ප්‍රචාරය කරා නමුත් මේ ඉල්ලීම් නිසා මම හිතන්නේ අද දවසේ ඔවුන්ට යම් සතුටක් දැනෙවි මේ ගීතය රස විඳින්න ලැබීම ගැන. චමුණාරාණි ගාන කරන ගීතය. එක්තර රසිකාවිය කිව්ව කොපමණ නැහුවත් මට මේ ගීතේ නම් වටිනවා ඒ තරම් ආදරය කරනක මම ගීතේ. මේ ගීතේ ආදරය කරනවා කිය අමරණීය මතක සුන්දරතාව ආදරය කරනවා කිව්වා. ඒ තරම් මේ අර මෝහණී වෙලා තින්නේ. මේ ගීතේ ගැන කතා කරන නිසා මම ගීතේ අඩංගු අනිත් විස්තරයක් උත් කියන්නම්. සිංහල සිනමාව වර්ණවත් කළ 51 වෙනි සිංහල චිත්‍රපටයයි සිනමාස්ති වනමෝහිනී. වනමෝහිනී චිත්‍රපටය ඉරගත වුණේ 1957 දෙසැම්බර් මාසේ 12 වෙනි දින. මේ අඩංගු සියලුම ගීත ඉතාමත්ම ජනප්‍රිය. ඒ ජනප්‍රිය නිසා නොකඩවා මාස 4ක් ශ්‍රී ලංකාවේ දර්ශනීය වුණ එක්කෝ සංරාධ ඔබ අදා ගන්නවා සිංහල සිනමාවේ චිත්‍රපටියක් මේ තරම් දීර්ඝ කාලයක් දැర్శණය වුණාද කියන එක. ඒ බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා තබන්නේ තමයි මේ චිත්‍රපටියේ දැర్శණය වුණේ ගීත ජනප්‍රිය රංගන ශිල්පීන්ගේ රංගනත්වය ඉතාමත්ම විශිෂ්ට නිසා චිත්‍රපටියේ තෙරපිටිරි මිනිසු පොරකට නැරඹු බව මට විශ්වාසයි. අපි උදාකාරම දන්නවා. ඒ නිසා අර කුරුණීර මෙතන මේ ගීත සුබ ප්‍රිය කරනවා. අම්මා කෙනෙක් ගැන කියන්නේ. ගීත රචනා කළේ කරුණාත් අභිෂේකර සූරීන් සංගීතවත් කළේ එස් දක්ෂිණමු. ගාන ශිල්පිනී ජමුනා රාණි. Thank you. දැන් නලව ආරක්ෂා ගන්නට ගීත. දැන් අපි මුලදී ප්‍රචාරය කරපු ගීතවල ගායන ශිල්පීන් ශිල්පිනියන් බලද්දී ඕන මේ මුල් යුගයට අයිතිවාසිකම් කියන අය. නලව ආරක්ෂා ජනපෝන් ගීත යුගය නියෝජනය කරන්නේ අවසන් පුරක විදිහට මේ ගායන යුගය තුළ ඔහු ගායනා කරපු ගීතයක් අපි තෝරාගෙන තියෙනවා. ඔව් එතුමාගේ ගායන ගැන අපි කතා කරොත් එන් ගීත විජිතේ මුසුම් කළ මේ විරල හඬ ඇත්ත වශයෙන්ම ඉතාමත්ම අලංකාරයි. ඔහුගේ හැම ගීතයක්ම සූචිය බව ඒ වගේම ප්‍රේම හැඟීම් උද්දීපනයෙන් ඔහු ගායනා කළා. මම අහුව පමණින් කවුරුත් දන්නවා ගායනය ශිල්පිය කවුද කියන එක දැන්. ගීතේ රචනා කළේ කමල් ප්‍රදේශයක සූරි සංගීතවත් කළේ මොහමඩ් සාලි. 1969 ග්‍රැමෆෝන් යුගයේ අවසන් කළේ මේ ගායන ශිල්පිය. XC කියන ග්‍රැමෆෝන් ඇටියට තමයි අනුරාධ මේ ගීතේ අඩංගු වුනේ. කලා ලෝකේ, ඒ වගේම ගීත ලෝකේ අප්‍රමාණ ලෙස අපේ රසෝතුන් ඒක රාශි කළ සුහස ගීත ශ්‍රාවකීන්ගේ මනදර සපිරු මේ ගායන ශිල්පී මිල්ටන් මල්ලවආරච්චි. මට දෙන්න කලතා පෙරාලා කලතා පෙරාලා මද සුලඟයි ඔබ මුදු සුවඳයි මා මද සුලඟයි ඔබ මුදු සුවඳයි තේහි තේහි එකක හමායයි තේහි තේහි එකට හමායයි අද මාගේ පිළිගන්න එය ඔබගේමයි එය ඔබගේමයි සංසාර සෙවනල්ල මෙත අපතාලා තුන්ගාර රස දෙන්න අලතා පෙරාලා අලතා පෙරාලා आदर न दिए आदर न दिए पीना पीना यम सिंदरिए पीना पीना यम सिंदरिए कल पारैव सन्न सततै दिए सततै दिए අන්තර සවනන්දකට අපසාලා සුන්දරත දෙන්න අනසපරාලා අනසපරාලා පවන් නිවන නිවන් පවන පවන් කමු ගුවන් අරණ රාවු ශ්‍රී ලංකා හරි එහෙනම් දැන් අපි ගීත වැඩි ප්‍රමාණයක් අද දවසේ අහලා තියෙන තවත් ගීත තුනක් විතර අහන්න පුළුවන් අපිට තිබෙන කාලය අනුව තිලක් මහත්තයා 0.66 22 83 600 0.66 22 83 601 අපේ දුරකථන අංකයෙන් වෙන් කරවා තිබෙනවා මේ වෙලාවේ ඔබේ අදහස් කියන්න අපේ වැඩසටහනට අපි යමු කොලොම්බියාවට ඇටියෙකින් උපුටාගත් ගීතයක් රස වෙමින් කලාශූරී ලතාවල් පොලයන් තමයි මේ ගීතය ගායනා කරන්නේ මේ ගීතයේ තවත් විශේෂත්වයක් තියෙනවා. කොලොම්බියා ග්‍රෑන්ඩ් ෆොන්ටේ කියලා තමයි ගීතේ නැගුණේ. ඊට රචනා කළේ ජේ හියුගෝ ප්‍රනාන්දු. ජේ හියුගෝ ප්‍රනාන්දු කියන්නේ අපේ රංගන ශිල්පී. ਉਹ මුල්ම ගීත රචනා කළේ අපේ මුල්ම චිත්‍රපටියට කලුණ පොරොන්දු. මේ එතුමාගේ දෙවෙනි ගීත රචනය. චිත්‍රපටයේ ප්‍රේම තරංගය 1953. ආර් මුතුස්වාමි සංගීතවත් කළ ප්‍රථම සංගීත අධ්‍යක්ෂණේ චිත්‍රපටයක් කරන ගීත ජනප්‍රියයි. ගාන ශිල්පිනී කලාසූරි ලතා වල්පොල් Thank you.

මේ ගීත රසවිඳ වලට අපිට දැනෙන හිඳන කාරණයක් තමයි කොයිතරම් මේ රසවත් ගීත අපේ ගීත සාහිත්‍යයේ තිබුණාද අද නිර්මාණය වෙන ගීතත් එක්ක සංසන්දනය කරලා බලද්දී අපි අපේ ගීත සාහිත්‍යයේ තිබෙන තැන පිළිබඳව අය පාරක් හිතන්න ඕන මොකද මේ තියෙන ගීතවල තියෙන රසය විතරක් නෙවෙයි අන්තර්ගතය මම හිතන්නේ සමාජයට ලොකු පණිවිඩයක් කියනවා. ඒ නිසා තමයි සාම සියුම් ලෙස ගත්තාම මේ ගීත පිළිබඳව අපි විමසලා බලුවොත් එන්නේ එක්තරා විදිහක එක යුගයක් අපේ ගීත සාහිත්‍යයේ වටිනාම යුගයක් විදිහට ග්‍රාමෆෝන් ගීත සාහිත්‍ය හඳුනා ගන්නට පුළුවන් ඒ වගේම ගුවන්විදුලි ගීත සාහිත්‍ය. ඉතින් මේ ගීත තමයි අද දවසේ ඔබට මුල්ම රසයෙන් අමරණීය මතක සුවඳ හරහා විඳ ගන්නට අවකාශය හදලා දෙන්නේ. අපි යමු අල්හාජ් මුහිදින් බේක් ගාන ගීතය. අවහිර බාධක හමුවේ ලෝක අවුරුද්ද අනුරාධ කඳුලින් දිනේ. එහෙමනම් කවුරුත් නිර්දේශය කර තමයි ඒ අදහස ගෙනෙන්නේ සංගීතෝත්කලිය ආර්මුච් ස්වාමී සමග මොහමඩ් සාලි මේ සම්පත මේ සම්පතේන තවත් ගායනය චිත්‍රපටය සම්පත එහෙමනම් මේ දුර්ලභ ගීතේ අමරණීය මතක සුන්දර ගෙනෙන ප්‍රථම අවස්ථාව අපේ රස විඳින ගීත ලෝකේ දෙවනක් කළ ඔබට නොදෙත් ඒකම තීරණේ ඒ මහා ජමුරු වන කිසිදාක මහලු නොවන මේ සුන්දර දේහදාරි ගායන සිද්ධිය අපිට නැතුණත් ඒ කටහඬ අදත් වේගවත් කීර්තිමත් ගායන ශිල්පී මොහිදින් බෙක් Thank you. ලෝකේ දුක සැපක හත පොදුවේ එකම කසක එන අසුරේ අකුරු පිරගවරු ලෝකේ පෙරබින්දෝ නින්දා සෝකේ දුක සැපක හත පොදුවේ එකම කසක එන කසක හත පොදුවේ එය එකම කසක එක අකුවේ මත පොදුවේ සතම කතක එන අතුවේ අකුවේ කුලකවරුන්ගේ මෙතන අද වැඩසටහන අවසන් කීදී අපි සම්පූර්ණයේ මුල් ලෝකයට යන්නේ 40 දශකයට 40 දශකයේ තුල අපිට අහන්න ලැබුණු ඉතාම රසවත් ගීතයක් වටිනා ගීතයක් අමරණීය ගීතයක් කියන මේ ගීතය අපිට හඳුනා ගන්න පුළුවන්. දික්කල කාලගුණ ඇසුරින් තමයි මේ ගීතේ රචනා වෙන්නේ. අඟුට මිට්ට දික්කල දික්පිටිය මේ ඉතිහාසයේ බුදු දවස බුදු සමය එමනම් ඊට රචනා කළේ WDM ඇල්බර්ට් සංගීතවත් කළේ ගෝපසිංහ මාස්ටර් ගීත ගායනා කළේ එස්.ඒ. ලතීෆ් බා මෙතන ඔබට ලියන්න පුළුවන් අමරණීය මතක ස්තෝන දඩස්තරාන්ත නිෂ්පාදක අමරණීය මතක ස්තෝන රන්දිර ශ්‍රී ලංකා ගුවන්විදුලියේ තඹුල්ල නිෂ්පාදක අමරණීය මතක සුවඳ රන්දිර ශ්‍රී ලංකා ගුවන්විදුලියේ තඹුල්ල අපේ ලිපිනේ එහෙනම් ලබන සතිය හැම වෙලේම බලාපොරොත්තු වෙන සමගන යන වෙලාවේ බොහොම ස්තුතියි. අදත් මේ ගීතයකි තවතුරු සම්පාදනය කර තින අපේ වැඩසටහනේ සහ නිෂ්පාදකවරයා කලාභූෂණ සම්මානලාභී විලාස් චන්ද්‍රසේන පෙරේතල මහත්මයාට අදත් වැඩසටහන ප්‍රතිගත කළ සංස්කරණය කළේ මුදිත සඳරුවන් නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම අනුරාධ රෝහණ කප්පතුල ඔබ සියලු දෙනාට පෙරවන් සරණයි. අත්මහ දෝසතුම හොසද පඬිවි ඉපදේලා වාසුදී ගුණ කාලේ සම්බදිවා පින්ගේ සිත පිනවාලා भूत उपाधना दिख पिटिया गुरु वृंदावन හිටියා ලක්නන්ද දීපතල බෙරුරු ශ්‍රියා රූපක ආලය පාත්‍රිනේ දුම්වයි අපමණ ගෝසක්ම ඔසල පඬිවි ඉපදීලා වාදිවි කුල්පාලේ සම්බදි වාසීගේ සිටිනවාලා Thank you. ගැන අතරව ගගිනෝ ජනසඳ අංගුතු මෙතියා පැමිණෝ දිග්විජයා සහ උගලව තදිනා මාගේ දබරකනා උදීනේ ගොල්වන් කපමහ දෝසබිනහ සද පණිවි ඉපදීලා පාපදී තුන් කාලේ සම්බදි වාසින්ගේ සිටිනවාලා Thank you. लंगा मित न पीला ज्ञान पालो वञा ಗೋಲ್ಮನಿ ಅಮಮ ಮೋಸತಿ ಮಹಸದ ಕಣಿವಿ ಇವದೀಲ ವಾಸುಗಿ ಉಲ್ಮಾನೆ ಸಂಬದಿ ವಾಸಿಗೆ ಸುತಿನವಾಲ සිත නතු කර සසන ගුවන් විදුලි සංදේශය රන්ගිරි ශ්‍රී ලංකා ප්‍රවීණ දේපද රචක රත්නශ්‍රී විජේසිංහන් රචනා කළ මේ ගීතය සංගීතවත් කළේ ආචාර්ය රෝහණ වීරසිංහන් ලක්ෂ්මන් විජේසේකර සමගින් මනෝර විජේසේකර ගීතය ගායනා කරන්නේ.